රූපවාහිනී නාලිකාවත් බෞද්ධ ගුවන් විදුලි නාලිකාවත් ඔබ වෙනුවෙන් ගෙනෙන ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන ප්‍රතිවීක්ෂා වැඩසටහනේ 34 වන සතියේ ඥාන දර්ශන විසුද්ධිය ඇසුරෙන් කෙරෙන දෙවන ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ වන්නේ. සුපුරුදු ලෙසින් අප සිදු කළ ආරාධනෙන් ධම්සභා මස්තකයේට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ.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 චිත්තසංතානය සකස් කරගන්න ඕන අපේ මානසිකාරය නිවැරදි කරගන්න ඕනේ. නැත්නම් කොච්චර අදිස්ථානයක් ගත්තත් අපිට සාන්තව සුවදායකව ජීවිතය ගෙවන්න පුළුවන්කමක් නැහැ. අපි වෙලාවකට කොච්චරවත් හිතුවට අපි සාන්තව වාසය කරනවා කියලා එහෙම අපිට සාන්තව වාසය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ හිත සකස් කරගත්තේ නැත්තම්. ලෝකය ලෝකයේ තියෙන දේවල් එක්ක ඇලෙන ගැටෙන ස්වභාවය නිබඳව අපේ චිත්ත සංතානවල තියෙන ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවය නැති කරගන්න තමයි අපි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකාවිතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි හත සම්පාදනය කරගන්නේ. ඉතින් මේ දිනවල අපි ඔය හැම එකක් ගැනම කතා කරා. දැන් මේ සතිය කතා කරමින් ඉන්නේ ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මග නුවණටයි. හරි ඊයේ දවසේ අපි මේ මාර්ග නුවණ කියන එක පහළ වෙන්නේ කොහොමද ඒ සඳහා මොකද්ද කළ යුත්තේ කියලා සාකච්ඡා කරා. ඉතින් එහෙම සාකච්ඡා කරා ඒ සඳහා අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8ම වර්ධනය වෙන විදිහට ජීවිතේ ගෙවන්න ඕන කියන එක ගැන කතා කරා. හරි. එතකොට අපි බලන්න ඕනේ මේකට අදාළව අපි අපේ ජීවිතය ඇත්තටම සකස් කරගෙන තියෙනවද මේ වෙනකොට කියලා පළවෙනි නුවණ පහළ වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව තමයි සිතුවිලි පහළ වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා වෙනවා. නැත්නම් සෝවාන් වුණ පහළ වුණාට පස්සේ පටිසම්පාදය අවබෝධ වුණා වෙනවා. ඉතින් ඒකින්ද ඒකේ තවත් ආස්සක් මුල්ලක් නැහැර හොයන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මේක පිළිබඳ ප්‍රායෝගිකත්වයක් ගැන මොකද්ද මේ වෙන්නේ කියන එක ගැන අපි සාකච්ඡා කළ යුතු තියෙනවා. සිද්ධ වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි පංච උපාදානස්කන්ධයේහි තියෙන සත්‍ය ස්වභාවය මනාව වැටහීමයි. පංච උපාදානස්කන්ධයේ තියෙන සත්‍ය ස්වභාවය මනාව වැටහීමක් තියෙනවා මනාව අවබෝධ වීමක් තියෙනවා ඒක තමයි ඔය අපි මාර්ගඵලවලට එනවා කියලා කරන්නේ කියලා කියෙන්නේ ඒක. ඉතින් අපිට මේක ගැන අවබෝධයක් නැති හින්දා තමයි අපි මේ වගේ ජීවිතයක් ගෙවන්නේ. ඉතින් අපි අද පොඩ්ඩක් බලමු කතා කරලා තියෙන මේව ගැන ඔයිට කලින් නමුත් නමුත් මේ වගේ බොහොම කතා කර යුතු පැත්තේ තියෙන කාරණා පිළිබඳ නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ඥාන දර්ශන විසුද්ධිය තපත් වෙච්ච කෙනෙකුට ඒපත් වුණාම මොකද්ද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. එහෙම දැනගත්තාම අපිට බොහොම පහසුයි මේ ජීවිතේ එතෙන්ට අරගෙන යන්න අපි මේ වගේ මානසික තත්ත්වයකට ඇවිල්ලා තියෙනවද කොච්චර කියලා දැනගන්න ඕනේ. යමෙක් එවැනි උතුම් තත්ත්වයකටපත් වුණාම අපේ පින්නත් නේ අතීතය ලුහුබැඳ යන්නේ නැහැ. අනාගතය ප්‍රාර්ථනා කෙරෙන්නේ නැහැ. දැන් අපි අපි දන්නවා දන්න තැන් වලින් අපි මේ දේවල් හොයාගන්න බද්දේක රත්ත සූත්‍රය ආදී කග්ගවිස්ථාන සූත්‍රය වගේ ඒ උතුමන් වහන්සේලාගේ චර්යාවන් පිළිබඳව දේශනා කරපු තැන්වල දේශනා කරලා තියෙන දේවල් අනුව අපිට මේ කාරණා හිතා ගන්න පුළුවන්කම තියෙනවා. අතීතයේ ලුහුබන්ධ යන්නේ නැති සිතක්. හරි? අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැති සිතක් තියෙනවා අපිට. ඒ කියන්නේ අතීතේ මතක නැහැ. රහතන් වහන්සේට අතීතේ මතක නැද්ද? මතකයිනේ. රහතන් වහන්සේට සැලසුම් නැද්ද? තියෙනවනේ. බුදුහාමුදුරන්ට සැලසුම් තිබ්බද නැද්ද? තිබ්බනේ. එහෙනම් සැලසුම් තියෙනවා. අනාගත සැලසුම් තියෙනවා. අතීතේ මතකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මගේ ඥාති පිරිස කියලා. හ්ම්. ඊළඟ ආනන්දේ මතක නැද්ද? මම මේ අහවල් අහවල් තැන්වල අහවල් අහවල් තැන්වලදී මම මේ මේ දේවල් මේ මේ දේවල් කිව්වා මතක නැද්ද කියලා ආනන්ද හඳුරංගේ අහනවා එහෙනම් අතීතේ මතකයි මොකක්ද වෙනස තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් දුහබඳ යන්නේ නැහැ අනාගතය තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් භාවිතා කරන්නේ නැහැ දැන් අපි මේක දැනගත යුත්තේ ඇයි සෝවාන් සකදාගාමී ආදී මාර්ගසිත පහළ වුණාට පස්සේ හරි අපිට ඇති වෙන தත්වයන් පිළිබඳ දැනගත යුතුව තියෙන්නේ දැනට தත්ත්වය කොහොමද කියලා බලාගෙන ඒවා හදාගන්න. නේද? මොහොතක් මොහොතක් හිතනද කාරණා කාරණා සහිතව හිතලා බලනද මේ අපි බණ අහලා තියෙන ඕන තරම් නේද? බණ අහලා තිබ්බාට ඒ අදාළ තැන්වලදී අදාළ තැන් කියලා මම ඔය කියන්නේ කෙලෙස් ඇවිස්සෙන තැන්. හරි? මිනිස්සු දැඩි අදිෂ්ඨාන ඇති කරගෙන ඉන්නවා. දැන් අපි මෙහෙම හිතමු. අපි කාගේ හරි කෙනෙක්ගේ අපි ගොඩක් ආදරය කරන කෙනෙක්ගේ හිත රිද්දවනවා. හිත රිද්දවපුවාම ඔන්න අපිට අදහසක් ඇති වෙනවා. ඊට පස්සේ ආයෙ නම් මම කවදාකවත් රිද්දවන්නේ නැහැ කියලා පස්සේ දුක හිතිලා. නේද? ඊට පස්සේ ආය රිදවන්නේම නැද්ද? මේ ආය රිදවනවා. ඇයි ඒ? ඊට අදාළ තැන් හැදෙනවා. ඒ කියන්නේ තරහ යන පරිසර එනවා. ඊර්ෂ්‍යාව ඇති වෙන පරිසර එනවා. ක්‍රෝධය ඇති වෙන පරිසර හැදෙනවා. ගිජුකම් ඇති වෙන කෑදරකම් ඇති වෙන පරිසර හැදෙනවා. අන්න ඒ පරිසරය හැදෙනකොට අපේ හිතේ ඒව හට ගන්නවා. හරිද? ඒව හට ගන්නකොට අපිට කරගන්න දෙයක් නෑ. ඉන්නේ කොහෙද කරන්නේ මොනවද ඔක්කොම ටික අමතක වෙනවා හරිද අමතක වෙලා අර වැරද්දෙහි යෙදෙනවා හරි එතකොට අන්න ඒ වගේ தත්වයක් අපි ළඟ තියෙනවා නම් අර එතකොට අර අහපු බණ මතක තියෙනවද දැන් අපි ගෙදරදී කියලා හිතන්නකෝ ගෙදරදී එහෙම හොන්දට තරහ ගිය වෙලාවක හ්ම් කොහොමද ඉන්නේ හොන්දට තරහ ගිය වෙලාව කොහොමද ඉන්නේ මතක් කරන්න හොන්දට තරහ ගිය වෙලාව නේද? ආ මතක නැහැ. එහෙනම් මට තමයි තරහ හාමුදුරන්ට තමයි තරහ යන්නේ නැත්තේ අපිට නම් තරහ යන්නේ නැහැ. නේද? හොඳට තරහ ගිය වෙලාවක මතක් කරන්ඩ නේද කොහොමද සර්පයා පයින්නවා වගේ පයින් දිනේ එහා පැත්තෙන් ආ කියනවාක බලන්න එකක්. ආ එකක් කියනවාක බලන්න කියලා. එහෙම හිතපු වෙලාවල් මතක් කරන් බලන්න නේද? කොච්චර වේදනාවක්ද නේද? කොච්චර අපහසුයක්ද නේද? මේ කොච්චර ආවේගශීලී ස්වභාවය කියන ඒවා හට ගන්නකොට හරිය අපහසුයි මේ ජීවිතේ ජීවත් කරවන්න. හරි ඒ ඔක්කොම අයින් වුණොත් කොච්චර සෝදාගේ තත්ත්වයක්ද කවුරුවත් මොනවා කිව්වත් මොනවා කරත් සාන්තයි ඇවිස්සෙන්නේ ඉතින් මේ ඔක්කොම ගත්තාම මේ ඒ தත්වයන් ගැන අපි බලනකොට අපිට තේරෙන්න ඕන අපි බන අහවුවා ඒවා අපේ ජීවිතයට එකතු වෙලා නැත්තම් ඇසීම ප්‍රාථමිකම தත්වයක් විතරයි. නේද? බන අහනවා කියන එක එතකොට පල්ලෙහාම තත්වයක් විතරයි. අහන්න නැතිවට වැඩිය හොඳයි. ඉතින් අහලා අහනවනේ දුකනේ. නමුත් අහපු දේවල් අපේ මනසේ ප්‍රායෝගිකව පුහුණු කිරීමක් කරලා තියෙනවා. පොඩ්ඩක් ඒක සඳහා මේ කාරණා තුන ගැන චුට්ටක් බලමු. හරිද? මොකද්ද මේ තණ්හාවෙන් ලුහුබැඳ යනවා කියන්නේ? මොකද්ද මේ තණ්හාවෙන් අනාගතය ප්‍රාර්ථනා කරනවා කියන්නේ? මොකද්ද දෘෂ්ටියෙන් ලුහුබැඳ යනවා කියන්නේ? මොකද්ද දෘෂ්ටියෙන් ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ? අනාගතය මොකක්ද මාන්නෙන් ලුහු බැඳ යනවා කියලා කියන්නේ? මොකක්ද මාන්නෙන් අනාගතේ ප්‍රාර්ථනා කරනවා කියන්නේ? ඒක නැති වෙන තත්ත්වය කොච්චර සුවදායක තත්ත්වයක්ද කියලා පොඩ්ඩක් බලන්න. නේද? හා. මම දැන් මතක් කරනවා රස කෑමක්. නැත්නම් අපි මේසයක් උඩ තියනවා දකිනවා කැමතිම කෑමක්. හරිද? හැබැයි මේක මොකක් හරි කබඩ් එක දාලා කඩේක කියනකොට ලොක් කරලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මතක් වෙනවා. ඔය જાතියේ ඔය පාටට තියෙන කෑම මගේ දිව උඩට වක් කරලා දානකොට ඔන්න අහවල් රසය ඇති වුණා. නේද? දැන් කවදා හරි කාප එකක්ද නැත්නම් මතක් වෙන්නේ? අන්න අතීතේ මතක් වෙනවා. අතීතේ කාප එකක් තමයි මතක් වෙන්නේ. වර්තමානයේ අරක දැක්කහම අතීතේ කාප එකක් මතක් වෙනවා. දැන් රහතන් වහන්සේටත් ඒක මතක් වෙනවද නැද්ද? රහතන් වහන්සේ කෑමක් දකින්නකොට අතීතේ ඒ කෑම කාපු එකක් මතක් වෙනවද නැද්ද? ඒ කෑමේ රස මතක් වෙනවද නැද්ද? නැතුව ඇති. නැතුව ඇති කියලා හිතනවා. ඇයි අපේ අමතක වෙන්නේ? රස දැන් අඹ කියනකොට අඹ රස මතක් වෙන්නේ නැද්ද රහතන් වහන්සේට? මතක් වෙනවා. හරිද? හැබැයි රහතන් වහන්සේගේ අපේ වෙනසක් තියෙනවා. අතීතේ මතක් වෙනවා අපිට අරග පුළුවන් තරම් ඉක්මනට කටේ දාගන්න උවමනා වෙනවා නේද? එහෙම නැත්නම් දුකක් වෙනවා. අපහසුාවක් වෙනවා. නේද? කොහොම හරි අරකින් ආයේ ඒ රසෙ විඳින්න ඕනේ කියලා අදහසක් වෙනවා. ඒ සඳහා උපක්‍රම යොදනවා. ඒක ඉල්ින්දේ නැත්නම් දුකයි. ඒකනේ ආහාර පොලිම් පයින්නේ අපි. නේද? පොලිමේ ඉන්නකොට පොලිම් පයින්නවා. කෑම පොලිමේ ඉන්නකොට පයින්නවා ටක් ගාලා. ඉවසන්න බැරුව. නේද? ඒකනේ අපි පොළට ගියාම මාරුවෙන් මාරුවට එළවලු ගන්නේ. ඇයි එකම ලව්ලු ගන්න නැත්තේ? ආ ಗುಣ ಗುಣ ගුණයක් නැති හින්දා නේද? එකම <laughs> රස කන්න අපි කැමති නෑ එක දිගට නේද? ඒකින්ද මාරු කර කර මාරු කර කර කන්නේ. සීතු ක්‍රමයට කෑම කන්නේ අපි. නේද? මේ සතිය බණ්ඩක කෑවොත් ඊළඟ සතිය බෑ. ඒ සතිය වට්ටක කෑවොත් ඊළඟ සතිය ගන්නකොට අපේ අම්මලා තෝරලා ගන්නෑ. එතකොට ඇයි මේ මේ තමයි අර අතීතයේ හුඟ දවසකින් කෑවේ නැත්තම් නේද? මොන හරි කාපු නැති જાතියේ එරවලුවක් දැක්ක ගමන් මේ සතිය ඒක තමයි ගන්නෙ. ඒ මොකද? ආ කාලෙකින් ගෑවේ නෑ අන්න මතක් වෙනවා අතීතයේ ලුහු බැඳ යනවා තණ්හාවෙන් යන්නේ ලුහු බැඳ යනවා. අතීතයේ වින්දා වූ සැපයන් තණ්හාවෙන් ලුහු බැඳ යන ගතිය කියන්නේ අන්න ඒක. වින්ද ආදරයක්. ඒ වගේම වින්ද සැපක්. ඒ වගේම අහපු සින්දුවක්. නැත්නම් ශබ්දයක්. මේ වගේ අතීතයේදී අපි වින්දනය කරපු මොනවා හරි දෙයක් තියනවාද? අන්න ඒ දේවල් නැවත ලුහු බැඳ යන ගතිය හිතේ තිබේද? නිකන් නෙවෙයි තණ්හාවෙන්. එතකොට ඒක තේරුම අතීතය මතක් කරගෙන මතක් කරගෙන මතක් කරගෙන යනකොට හොඳට රිදෙනවා නම් අතීතේ මතක් කර කර මතක් කර කර මතක් කර කර යනකොට හොඳට රිදෙනවා නම් නේද ඕනෑ කියලා හිතෙනවා නම් ඒ වායසරය හ්ම් මොනවද මේ මේ නරක දේවල් නේද මම කියන්නේ නේද දරුවෙක්ගේ ආදරය කාගේ හරි ප්‍රිය වචන අපිට ආසන්න අතීතයේදී කාගෙන් හරි හොඳ ප්‍රිය වචන හම්බුණා නම් මොකද වෙන්නේ පොඩ්ඩක් වෙනස් වෙනවා ආ පොඩ්ඩක් වෙනස් වෙනවා ඉතින් ඉන්නවා පරල වෙලා වගේ ඉන්න ඊට පස්සේ නේද මොකද ඒ අර අතීතයේ ලුහු බැඳ කියලා අනේ මේ දවස්වල කතා කරේ කොහොමද? ඒ දවස්වල කතා කරේ කොහොමද? දැන් කොහොමද කියලා ආන් අතීතයේ ලුහු බැඳ කියලා ඒ මදිවට රණ්ඩු අල්ලනවා. ඇයි එදා එහෙම කියන මොකද දැන් ඉන්න බැරි? නේද? ඈ කියලා රණ්ඩු අල්ලන ඒ මොකද්ද කරන්නේ? අනාගතය ප්‍රාර්ථනා කරනවා. හරි. මං කොහොම හරි ඒක හදා ගන්නවා කියලා ඈස්ති කර ගන්නවා. හැම වෙලේම තණ්හාවෙන් අතීතයේ කාපු බිලිපු නාපු ඇඳපු හැම දෙයක්ම නේද? තණ්හාවෙන් ලුහු බැඳ ලුහු බැඳ ලුහු බැඳ අනාගතය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් රහතන් වහන්සේටත් අතීතයේ මතක තියෙනවා අනාගත සැලසුම් තියෙනවා. හැබැයි අපිට තියෙන්නේ ඒවා තණ්හා සහිතව තණ්හා සහිතව තියෙන්නේ. අන්න ඒ ස්වභාවය ඥාන දර්ශන විසුද්ධියටපත් වෙච්ච අයට ඒක නැහැ. නේද? මාර්ගඵල හතරම අවබෝධ කරගත්ත කෙනෙකුට තණ්හා මාත්‍රයක්වත් ඇත්තේ නැහැ. මාන්නය මාත්‍රයක්වත් නැහැ. ඒක හින්දා අන්න බලන්න එහෙමනම් ජීවිතේ කොහොම ලස්සනක් ඇද්ද? හිත කොච්චර පහසු ඇද්ද? නේ? එතකොට ඒ විතරක් නෙවෙයි බලන්න පින්නත් යම් සැප දේවල් විතරක් නෙවෙයි. වර්තමානයේ අපිට නුරුස්තන දේවල් දුක් දේවල් ලැබෙනවා. එතකොට අපි ඒවත් එක්ක ගැටෙනවා. අපි දැන් කතා කරේ ඇලෙනවා විතරයිනේ. ගැටෙනවා. මෙව හරියන්නේ නැහැ, මෙහෙම හරියන්නේ නැහැ කියලා ගැටෙනවා. ඇයි ඒ ගැටෙන්නේ? ඒ සැප දේවල්, ඒ දුක් දේවල් වලට ප්‍රතිවිරුද්ධ සැප දේවල් තියෙනවා. අපි දමු ලෑලි පුටුවක් තියෙනවා. හොඳ සැප පුටුවක් තියෙනවා. මේ තැනත්තාට ලෑලි පුටුවක් හම්බ වෙනවා. ඒක ලෑලි වලින් හදපු නැත්නම් අපි හොඳ වාහනයක් තියෙනවා. ගැස්සෙන වාහනයක් තියෙනවා. ඒතර මම හොඳ වාහනේ දීලා දෙනවා ගැස්සෙන වාහනේ දීලා දෙනවා. දැන් වාහනේ තෝරගෙන කොහරි ඈත ගමනක් යන්න අපි. දැන් ගැස්සෙන වාහනේ තෝරගන්න. ඒක හම්බ වෙනවා. දැන් මොකද කරන්නේ? ගැටෙනවා. ඇයි ඒ? අර වාහනේ ගැන තියෙන තණ්හාව හින්දා. ඒතර හිත ලුහු බැඳගෙන ඉන්නේ මට මේකේ මේ එපා වෙනවා ගිහිල්ලා මට මතකයි ගියේ වන්න අර අර ගිය හැටි මතකයි කියලා. අතීතේ අතීතේ ඒ ලැබිලා තියෙන දේවල් හින්දා වර්තමානයේ ලැබෙන දේත් එක්ක ගැටෙනවා. රහත් උතුමයන් වහන්සේට එහෙම නැහැ. හරිද? එහෙනම් බලන්න දැන් ඔය ඔය කියන මානසිකත්වයකට අපි හරිද? ඔය මේ ගොඩක් පින්කම් කරනව නේද? පින්කම් කර කර මොනවද දන්නේ ප්‍රාර්ථනා කරන්නේ? නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි දකීද? නේද? ඒකට අවශ්‍ය කරන ඉලක්කය ඒ දැන් ওই වගේ ඉලක්කයක් අපි කතා කරගෙන මම නිබඳව පුහුණු කරන්න ඕනේ මේක. මේ ටික මතක තියාගෙන කරගෙන යන්න පුළුවන් නම් අපිට ලොකු ලාභයකට එන්න පුළුවන්. හරි. මොකක්ද මේක මතක තියාගෙන කරගෙන යන්න ඕන. මම මේ වගේ ඉලක්කයකට ළඟා වෙන්න ඕනේ. මං හැමදාම ඇලිනා සහ ගැටුණා. මං හැමදාම අතීතයේ තණ්හාවෙන් අල්ලගත්තා. නේද? අතීතයේ තණ්හාවෙන් ලුහුබැඳ ගියා. අතීතයේ මට ලැබිලා තිබ්බ දේවල් නේද? නැවත ලබා ගැනීම සඳහා ඒවා ඒ විදිහටම අනාගතේ සකස් කර ගැනීම සඳහා දැඟලුවා. අතීතයේ මට ලැබිලා තිබ්බ දුක්ඛාගත දේවල් මම වර්තමානයේ වෙනස් කරගෙන ආයේ ඒවා ඇති වෙන්නේ නැති වෙන්න තියාගන්න මම ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නව තණ්හාවෙන්ද. එහෙනම් අතීතයේ මම ඇලීම් ගැටීම් සහිතව ලුහු බඳිනවා. ලුහු බැඳලා මොකද කරන්නේ? අනාගතය ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම කරනවා නෙවෙයි කෙරෙනවා. හරිද? අන්න ඒ කෙරෙන தත්ත්වයේ මගේ හිත අතමුදවා ගන්න ඕනේ. මොකට පළවෙනි එක තමයි ඒක හඳුනාගෙන කටයුතු කිරීම. හඳුනා ගන්න ඕනේ. නිබඳව තේරෙන්න ඕන. හඳුනා ගැනීම මාත්‍රයම එකතකින් මේවා නැති කරගන්න හේතුවක් වෙනවා. මෙච්චර දවස් අපි තණ්හාව ගැන කතා කරා කතා කරා කතා කරා කතා කරා ඕන තරම් තණ්හාව ගැන කියලා තියෙනවා. නමුත් ඔය අතීතයට ලුහු බැඳ යාම අනාගතයට වර්තමානයේ ජීවත් වෙලා අනාගතයට ප්‍රාර්ථනා කරන ගතිය තේරුණාද? එහෙම එකක් මගේ ළඟ තියෙනවා කියලා. නේද? දැන් කියනකොට හොඳට තේරෙනව නේද ඒක? මෙන්න මේකයි தත්ත්වය කියලා. එහෙනම් අන්න ඒක නැති කරගන්නයි ඕනේ. ඉතින් මොනවද ඒක නැති කරගන්න පාවිච්චි කරන ක්‍රමේ? හිත එක අරමුණක තේවා ගැනීම එකක් විතරයි. ඒවා නැති කරගන්න පාවිච්චි කරන ක්‍රමය තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය ශ්‍රැංග මාර්ගයම හරි. ඒකටයි අපි ඊයේ කතා කරේ ওই මාර්ගයම වැඩෙන්න ඕනේ කියලා. ওই මාර්ගයම වැඩෙනකොට පින්නත් මොකද වෙන්නේ? ටික ටික ටික ටික ඔය ඇලීම් ගැටීම් අයින් වෙලා යනවා. ඔය ඔක්කොගේ මේ ලක්ෂණේ තියෙනවා. සම්මාදිට්ඨියටපත් වෙන කෙනාට අනිවාර්යයෙන්ම ඇලීම් ගැටීම් ඇති වෙනවා. සම්මා සංකප්පේ මෛත්‍රිය වගේ තියෙන කෙනාට අනිවාර්යයෙන්ම ඇලීම් ගැටීම් අයින් වෙනවා. එතකොට සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව තියෙන අයට අනිවාර්යයෙන්ම ඇලීම් ගැටීම් අඩු වෙනවා ක්‍රමානුකූලව බලාගෙන ඉද්දී අඩු වෙලා යනවා. ඉතින් මේ විදිහට ඔය අටම ඕනේ. ඔය වැනි තත්යකටපත් වෙන්න. එතකොට මගේ කොච්චර රහතන් වහන්සේගේ සිත මෙහෙම තියනවා නම් ඒ කෙලින් සිතක් අතීතයට ලොහු බඳ යන්නේ නැහැ අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා මගේ හිත මේ පැත්තට මේ පැත්තට ගොඩාක් ඇදිච්ච එකක් තියෙන ගොඩාක් වෙනස්. රහතන් වහන්සේගේ චින්තනයට වැඩිය ගොඩාක් වෙනස්. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරගන්න ගන්නකොට මේ වෙනස ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවා. දැකලා තියෙනවද මේ ජීවිතේදීත් සමහර අය හරි සහනෙන් ඉන්නව දැකලා තියෙනවද? නේද? හරි සහනෙන් සුවයෙන් ඉන්න ගතිය දැකලා තියෙනවද? ඈ අනිත් එක අද බිහි වෙලා ඉන්න රහතන් වහන්සේලාත් එහෙම නේද? අද මේ වර්තමානයේ රහතන් වහන්සේලා ඉන්නව නේද? ගොඩක් නේද? <laughs> වර්තමානයේ ඉන්නවායයි කියන රහතන් වහන්සේලාත් ඔය වගේ චින්තනයක ඉන්නවා වගේද පේන්නේ? අතීතයට ලුහු බැඳ යන්නෙත් නෑ අනාගතේ ප්‍රාර්ථනා කරන්නෙත් නෑ කාටවත් ගරහන්නෙත් නෑ රණ්ඩු අල්ලන්නෙත් නෑ යහපත් වචනමයි කතා කරන්නේ අම්මේ දැක්කහම බඩ පිරෙනවා එහෙමද? නෑනේ නං ඒකනේ නම් මටත් තියෙන ප්‍රශ්නේ. නේද? එහෙම අපි අන්තං හරි ඒ ලක්ෂණ සහිතව කෙනෙක් දැක්කනම් දැන් නායුනේ අරිය ධම්ම හාමුදුරුව, හේරුපාල චන්දේන නායක ස්වාමීන් වහන්සේලා වගේ මතක් වෙනකොටත් අපේ හිතට නේද? මාසුවක් සැනසෙල්ලක් දැනෙනවා. අනේ කියලා හිතෙනවා. නේද? අතුලාන්ත ප්‍රසාදයක් ඇති වෙනවා. නේද? උන්වහන්සේලා රහත් වුණාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් හැබැයි ඒ ගෙවපු ජීවිත දිහා බලනකොට මහා උත්තමයාණන් වහන්සේ නමක් කියලා කට ඇරලා කියන්න පුළුවන් තත්ත්වයක් හොඳටම තියෙනවා නේද? ඊටාම හොඳට තියෙනවා. ඉතින් අපි හරි අතුලාන්ත භක්තියක් තියෙනවා. නමුත් වර්තමානයේ රහතන් වහන්සේලා චරිතයෙන් පෙන්වා නැත. නේද? වර්තමානයේ රහත්යයි කියා ගන්නා පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස චරිතයෙන් පෙන්වන්නේ නැහනේ. ඒ චරිතය තමයි වැඩිපුරම රණ්ඩු අල්ලගන්නේ. නේද? එතකොට හරි වැඩේ. හැබැයි රහත් වෙලා. ඉතින් ඒකින්ද අපිට කාගේවත් දේවල් වලින් අපිට ප්‍රායෝගිකව දැනෙන්න ඕනේ පින්නත් නේ. රහතන් වහන්සේ නමක් නම් එහෙනම් අතීතය තණ්හාවෙන් ලුහු බඳින්නවත් අනාගතය ප්‍රාර්ථනා කෙරෙන්නවත් නැත්නම් ඊටාම සංවර නේද? ඊටාමත්ම යහපත් කෙනෙක් වෙන්න ඕනේ. හ්ම්. එක එක රහතන් වහන්සේ නමක් ඊයේ පෙර දවසක කොහොම හරි ගිහිල්ලා ඔය දකුණු පැත්තේ හෝටල් එක නැවතිලා ඕඩර් කරලා රෑ දාන එහෙම වළඳලා හරිද? රහත් උනාට පස්සේ ප්‍රශ්නයක් නැහැ නේ කියලා. හරි. කියලා ඉතින් ඒ ඔක්කොම ඒ ඔක්කොම කරනවා ස්ට්‍රෝක් එකට. එතකොට මේ නිකන් නෙවෙයි බොහොම සුපෝභෝගී දානයක් එහෙම රැයට වළඳලා එහෙම තමයි ඒ කටයුතු කරන්නේ. මේ තමයි රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒවා අපි වැත්තකින් තියමුකෝ. නැත්නම් නමුත් ඒවා චුට්ටක් දැනගන්න ඕනේ ඇයි? රැවට එන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ නේද? හරිද අපි හරියටම විද්‍යාත්මකව ඉතාම ක්‍රමානුකූලව දැනගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ එහෙනම් මම හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ මේ වැඩේට හරිද මට ඇලීම් ඇති වෙනකොට තේරෙන්න ඕනේ මේ ඇලෙන්නේ අතීතයටයි අතීතේ මේ වර්තමානයේ ඇලෙන්නේ අතීතයේ යම්කිසි සුවයකටයි අතීතයේ වින්ද සුවයකටයි ඇලෙන්නේ ගැටීම් ඇති වෙනකොට මතක තියාගන්න හැම වෙලේම මතක් වෙන්න ඕනේ මේ ගැටෙන්නේද මම අකමැති අතීතයේ මෙවැනි දේවල් තිබ්බ මේ මේ වගේ දේවල් තමයි මම බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන අතීත අත්දැකීමක් කියන්නේ අතීතයේ ලුහුබඳ වර්තමානයේ වර්තමාන මේ මොහොතෙන් එහා තියෙන අනාගතය අනාගතේ මේ විදිහට වෙන්න ඕන කියලා තව චුට්ටක් එහා හරි ප්‍රාර්ථනාවක් සිද්ධ වෙනවා ඊළඟට දෘෂ්ටිය කියන්නේ මොකක්ද දෘෂ්ටිය කියන්නේ දැක්ම නේද වැරදි වැරදි දැක්මක් තියෙනවා අතීතයේ අපි ලුහුබඳිනවා වැරදි දැක්මකින් යුක්තව බලන්න මේ මොකද්ද කියලා ඔය දෙක තුනම එකට වෙන්නේ හරි ඒකත් අපි යම් තේරුමක් යම් ආකාරයකට තේරුම් ගන්න උත්සාහ කරමු අපි ආදරය කරන අය අපේ දරුවෙක් ඉන්නවා දරුවා අම්මෙකුට බොහෝම ආදරෙන් ඉන්නවා පුතෙක් කියලා හිතන්නකෝ හරි අම්මගේ හිත නිබඳව දැන් අම්මට ගොඩාක් ආදරේ හිතිත දැන් තියෙන මේ පුතා ගැන හරිද මොනවා හරි කාරණාවක් උඩ කියන්නකෝ ඉතින් එයා හරි අහිංසකයි හරීම හොඳ වැඩ කරනවා ඉතින් ඒක හරි ලොකු ආදරයක් හිතේ උපදිලා තියෙනවා. හරි? දැන් මේ අම්මට තියෙන බලාපොරොත්තුවක්. මොකක්ද? මේ ළමයා හැමදාම මෙහෙම ඉදී මෙහෙම ඉදී තමන් ළඟ නෙවෙයි හැමදාම මේ විදිහටම ඉදී. මේ මේ හිත වෙනස් වෙන එකක්ම නැති වෙයි හොඳටම ඉන්නවා කියලා අදහසක් තියෙනවා. අන්න ඒ අදහසේ වර්තමානයේ මේ අම්මා ඉන්නේ. හරිද? එතකොට මේ ළමයා මේ විදිහට මම කොහොම හරි වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්නවා මේ විදිහටම මට මෙයාගෙන් ආදරය ලබන්න පුළුවන් කියලා අදහසකින් ඉන්න හින්දා නේද බලාපොරොත්තු ඇති වෙන්නේ හැමදාම මෙහෙම ඉඳී කියලා බලාපොරොත්තු ඇති වෙන්නේ එහෙම කෙනෙකුට එහෙම ඉන්න පුළුවන් කියලා තියෙන අදහසින්ද ඇත්තටම කෙනෙකුට තමන්ගේ හිතක් එක දිගටම වෙනස් වෙන්න තියෙන තියාගන්න පුළුවන් ද අනාගතය දක්වා ඇයි? ඒක පටිච්චසමුප්පන්නයි. හේතු යෙදෙනකන් එවැනි සාන්ත හිතක් එවැනි හොඳ කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන හේතු යෙදෙන තුරු ඒ හිත එතන හට ගන්නවා. එහෙනම් මට ආදරය කරන කෙනෙක්ගේ සිතක් මං තීරණය කරගෙන තියෙනවා නම් අසීමිත කාලයකට මට නිකන් කියන්න බලන්න. තමන් බොහෝම ලෙන්ගතව ඉන්න අයගේ සිත්වල උපදින සිතුවිලි අනාගතේ කොච්චර එහාට ප්‍රාර්ථනා කරලාද තියෙන්නේ. අනං අවුරුද්දක් ආදරෙන් ඉඳලා නැති වුණාට කමක් නැහැ. එහෙමද අපි හිතන් ඉන්නේ? නේද? මාස දෙක තුනක් එහෙනම් තියලා ඒක නැති නැති වුණාට කමක් නැහැ. එහෙමද? අවුරුද්ද? නැහැ. අවුරුදු දෙක? හතරක්? නැහැ. සීමාවක්? නැහැ. මැරෙනකම්? නෑනේ ඊටත් එහා. නේද? ගොඩාක් ලෙන්ගතු ඉන්නවා නම් කොහොමද ප්‍රාර්ථනාව? සසර නේද මේ මෙච්චර අච්චර මෙච්චර මෙච්චර මෙච්චර කොච්චර කියලා වෙන ගොඩක් ප්‍රාර්ථනා කරන් ඉන්නවා. ඒ කියන්නේ බලන්නකො අනාගත ප්‍රාර්ථනාව කොහොමද? එක මොහොතක්වත් තියාගන්න බැරි නේද? සිතක් පිළිබඳ සිත් පිළිබඳ අනුන්ගේ සිත් එහෙමනේ. නේද? අනුන්ගේ සිතක උපදින ආදරයක් අපිට ඕන විදිහට එක මොහොතක්වත් තියාගන්න බෑ මේ තියෙනවා මේ නැති වෙනවා. එහෙව් එකේ ප්‍රාර්ථනාව කොච්චරද? ඒක එහා ගොඩ ඈතට යනකම් අසීමිත ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒකට හේතුව මට දැනෙනවා, මට හිතෙනවා, මට තේරෙනවා ඒක තියාගන්න පුළුවන් කියලා. හරිද? එහෙම තේරෙන හින්දානේ බලාපොරොත්තු තියෙන්නේ. ඔය බලාපොරොත්තු මාත්‍රයක්වත් නැහැ. රහතන් වහන්සේ කෙනෙක්. හරිද? කොහොමද එතකොට? දැන් අපේ කොහොමද තියෙන්නේ? අනන්තය දක්වා. හරිද? මාත්‍රයක්වත් නැහැ. මොකද රහත් උත්තමයන් වහන්සේ හොඳටම දන්නවා මේක තියාගන්න බෑ මොහොතක්වත් බෑ කියලා. කොහෙන්ද දැනගත්තේ? තමන්ගේ සිත පිරික්සීමෙන් ආ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ඒක කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේක හදාගන්න කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරගෙන සම්මා සතිය සතිපට්ඨාන දේශනාව නේද? මේ වගේ දේවල් හරහා මොනවද දැනගන්නේ? ඔන්නෝක තියාගන්න බෑ කියලා. තියාගන්න බෑ කියලා දැනගත්තාම බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. අර මහා දිගට තියෙන දේවල් ඔක්කොම කඩාගෙන වැටලා එතෙම නැති වෙලා යනවා. හරිද? විදර්ශනා අවබෝධයත් එක්ක සිද්ධ වෙන්නේ අනුන්ගේ ධම්ම නැත්නම් අනුන්ගේ ආදරය, ඊර්ෂියාව, ක්‍රෝධය, තරහා නේද? මේ වගේ දේවල් එයාටවත් අයිති නෑ. නෑ කියලා ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්නවා. එතකොට නේද හරියට මෙන්න මේ වගේ. මම හැමදාම කියන්නේ. දේ දුන්නා දකින්නවනේ. දේ දුන්න ලස්සනයි. හරි ළමයි ඉන්නේ ගේ ඇතුලේ. නේද? දැඩි අදහසක් ඇති කරගෙන යනවද? ළමයි එනකම් මම මේ දේ දුන්න කොහොම හරි තියාගන්නවා කියලා. නෑ මොකක්ද තියෙන අදහස? අනන්තය දක්වා අනාගතය අනන්තය දක්වා මේ වර්තමානයේ පහළ වුණු දේ දුන්න නේද හෙට අනිද්දා ඉන්න ඉදානේ අවුරුදු ගාණක් එක දිගට ඉයි කියලා අදහසක් තියෙනවද නෑ හැබැයි ළමයි එක්කගෙන දුවගෙන යනවා මොනවා කියලාද යන්නේ එනකන් තිබ්බොත් හොඳයි ඒතරයි නේද නැති වෙන්න දින එකට ගොඩක් වැඩි එනකන් තිබ්බොත් හොඳයි තියෙයිම කියලා කිසියම් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නෑ තියෙයිම කියලා කිසිම බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැත්තේ ඇයි ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව මම දන්නවා. ලෝකෙම ගැන එහෙමනම්. අනුන්ගේ ශරීර ගැන, අනුන්ගේ සිත් ගැන, තරහ ගැන, ඊර්ෂියාව ගැන, ආදරය ගැන, ක්‍රෝධය ගැන, ශරීර ගැන, ගෙවල් දොරවල් ගැන ඔක්කොම ගැන දේ දුන්න වගේ හැඟීමකින් නම් හැඟීමක් නම් මට ඇති වෙන්නේ. බලාපොරොත්තු ඇති වේද දේ දුන්න දියේ කියලා අතරක අන්න ඒක තමයි කියන්නේ වැරදි දැක්ම එවැනි සිතුවිලි ඇති වෙන්නේ වැරදි දැක්ම නිසා. එහෙනම් අපි දෘෂ්ටි සහිතව අතීතයට ගොහුබැඳ යනවා අනාගතය ප්‍රාර්ථනා කරනවා මොකක්ද දැක්ම පුළුවන් අතීත රූපය අනාගතය දක්වා ආරයන්ට පුළුවන් අතීත වේදනා අනාගතය දක්වා ආරයන්ට පුළුවන් අන අතීත සංඥා අනාගතය දක්වා ආරයන්ට පුළුවන් අතීත සංකාර අනාගතය දක්වා අරන් යන්න පුළුවන් අතීත විඥාන අනාගතය පහළ කරගෙන ඉවීම සඳහා අරගෙන යන්න පුළුවන් කෙටියෙන් කියනවා නම් එක දිගට යන මම නිකන් අහනවා දැන් මම කියනකොට නිකන් දැනෙන දෙයක් තියෙනවද මම මේ මම කියලා දැනෙන දෙයක් තියෙනවද කියද්දි තියෙනවනේ නේද තියෙනවා ඕක ඔක්කොටම දැනෙන එක වගේ දන්නේ නෑ වෙනස් නේද හරි ඔය මම කොහේ ඉඳන්ද මෙහෙට ආවේ අතීතේ ඉඳන් වර්තමානට ආවේ අතීතේ ඉඳන් ආපු මමෙක් ඉන්නවා නේද මම ආවා මම ආවා අතීතේ ඉඳන් නේද ඒකල කොහෙද යන්න ඉන්නේ අනාගතයට යන්න ඉන්නේ <laughs> අන්න එහෙම අකණ්ඩ ප්‍රවාහයක් අතීතයේ ඉඳලා කම්බියක් වගේ සංවැලක් වගේ අකණ්ඩ ප්‍රවාහයක් අනාගතය දක්වා යනවා මං අනාගතයේ මෙහෙමයි මං අතීතයේ හිටියේ මෙහෙමයි මං මං අතීතයේ කවරෙක් මෙන්න මේ වගේ කෙනෙක් වෙලා හිටියා අනාගතේ මම මේ වගේ කෙනෙක් වෙලා ඉන්නවා අතීතේ මම මේ ආකාරයට හිටියේ අනාගතේ මම මේ ආකාරයට ඉන්නවා අතීතේ මම මෙහෙම ඉඳලා මෙහෙම වුණා අනාගතේ මම මෙහෙම ඉඳලා මෙහෙම වෙනවා කියලා අන්න ඒ වගේ අතීතේ ඉඳන් වර්තමානයේ හරහා අනාගතය දක්වා යන පුද්ගල හැඟීමක් අපිට තියෙනවා. එහේ මං ගැන තියෙන පුද්ගල හැඟීම නිසාවෙන් මම මොකද කරන්නේ? අනිත් එක්කෙනා ගැනත් ඒ වගේම අදහසකින් ඉන්නවා. මාත් කම්බියක් අතීතේ ඉඳන් මේ අනාගතයට යන එහා පැත්තත් කම්බියක්. එහෙනම් අපි කම්බි දෙක පටලගමු. <laughs> හරිද? එහෙම හිතාගෙන පටල ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි පැටලෙන්නේ පැටලෙන්නේ නැහැ. පැටලෙන්න දෙයක් නැහැ එතන. හරිද? අහසේ අඳින අකුරු වගේ. ඔන්න මං කියනවා කාට හරි ඔන්න මං අකුරක් අඳිනවා. හරිද? හරි. දැන් ඔයයකට ඇලපිල්ලක් දාන්න කියලා. හරි. එතකොට අපි අර පොඩි අය රවට්ටන්න ඉස්සර නේද එක එක ඒවා කියලා චූටි ළමයින් රවට්ටන්නේ අතන මේක තියෙනවා මේ අහසේ තියෙනවා කියලා අන්න ඒ වගේ තියෙනවා කියලා හිතාගෙන හරිද අපි පැටලුණා කියලා හිතාගෙන පටලගත්තා කියලා හිතාගෙන ඉන්නවා හැබැයි අහසේ යන්ද අකුර වගේ එහෙම එකක් නැහැ හරි එතකොට අපි හිතාගෙන ඉන්නවා කියනවා කියලා අන්තිමට හොඳටම නැහැ කියලා තේරෙනවා දවසක කවදද මලා නේද එතකොට නේද? එතකොට ඉතින් කොහෙද හැංගුණා කියලා කෑ ගහනවා හැංගුණා වගේ නැති වුණෝ මේ හිටියා මේ නැති වුණෝ කියලා නේද? කලින්ම නැති බව දැනගෙන හිටියානම් අර වෙලාවට කිසි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නැහැ. කලින්ම මෙහෙම එකක් නැහැ. මේක අස්සේ හෙව්වොත් එහෙම හ්ම් දරුවා කියලා කෙනෙක් ඉන්නවා කියලා අරගෙන අපි හෙව්වොත් එහෙම පුතෙක් කියලා ගන්නකො. පුතාගේ කනද පුතා. හැමද පුතා. දත්ද? නෑ. ඒ ශරීරයද? ඒ ශරීරයේ මෙලෝ දෙයක් දන්නේ නෑ. එහෙනම් ඒ ශරීරයේ ඒකේ තියෙන මොනවද? ලේ. ඒකේ තියෙන මොනවද? මස්. නේද? ලේ මස් සම්මස් නහර ඇට ඇට මෙදුළු ආදී තියෙන්නේ. ඒවා පුතා කියලා ගන්න බෑ. එයාගේ ශරීරයේ ඇති වෙනවා දුක් වේදනා, සැප වේදනා, අදුක්කසුක වේදනා. ඒවද දරුවා කියන්නේ. නැහැ. ඒව දරුවා වෙන්න බෑ. ඒවා නිකන් ඇති වෙලා නැති වෙලා යන වේදනා. එයාට අතීතයේ යම් දෙයක් කියනකොට මතක් වෙනවා. සංඥාවල් තියෙනවා. හඳුනා ගැනීම තියෙනවා. ඒ හඳුනා ගැනීම දරුවා කියන්නේ. නැහැ. හඳුනා ගැනීම නෙවෙයි. එයාට ආදරේ වගේ දේවල්, ඊර්ෂ්‍යාව වගේ දේවල්, ක්‍රෝධය වගේ දේවල් තියෙනවා. ඒවා ඇති වෙලා නැති වෙලා යනවා හැඟීම්. අපි කියන්නේ ඒවා දරුවාගේ හැඟීම් කියලා. හැබැයි දරුවා කියන්නේ ඒවටද? දරුවා කියන්නේ එයාගේ හිතේ උපදින ආදරේ කැලලටද? නෑ. නේද? තරහටද? නෑ. ඊළඟට එයාට පෙනීමේ දැනීම තියෙනවා, ඇසීමේ දැනීම තියෙනවා, විඳීමේ දැනීම තියෙනවා කියලා කියනවා. එතකොට අන්න ඒ විඥාන, ඒ විඥාන ටිකද දරුවා කියන්නේ? නෑ. එහෙනම් කොයි කැලලද දරුවා කියන්නේ? නේද? එකතු වෙලා මොකක්ද දැන්නේ හැදුනේ? හරි. දැන් මේ පහම එකතු වුණාම දරුවා කියනවලු. ඒ පහ එකතු වෙනවද? ඔන්න නේද අපිට හිතෙන්නේ එහෙමයි. ආව් ඒ පහම නෙවෙයි. හැබැයි පහම එකතු වුණාම තමයි දරුවා කියලා හිතන මේ පහ එකතු වෙනවද? දතයි වේදනාවයි කියන්නේ එකද දෙකද? හරිද? දතේ තියෙනවා අස්ති ඒ අස්ති එකක්වත් ක කියන්නේ නැහැ. ක කියනවා කියලා දන්නේ නෑ. එහෙනම් වේදනාව වෙනම එකක්. දත වෙනම එකක්. නේද? එතකොට විඥානය කියන්නේ වෙනම එකක්, රූපය කියන්නේ වෙනම එකක්. මේවා එකතු වෙන්නේ නැතෝ. එතකොට දැන් දරුවා කියන්නේ නේද? එතකොට දරුවා කියලා ගන්න දෙයක් නැත. වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් තියෙන නේද රූප වේදනා සංඥා සංකාර විඥාන සම්තතියක් එතන ගැලීමක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා දරුවා කියලා ගන්න දෙයක් නෑ අන්න එහෙනම් බලන්න අපේ ලොකු පැටලිලා පැටලලා දෙන එක මම කිව්වා අහසේ ඇඳ අකුරක් වගේ අකුරු පටලන්න හදනවා ඇතිව නැතිව යන අකුරු පටලන්න හදනවා වගේ අපිට හරියට ඍජුව හොල බැලුවොත් එහෙම මම කියලාවක්වත් අනුන් කියලාවක්වත් ගන්න දෙයක් නැහැ. හරිද? අන්න එහෙම මම කියලා අනුන් කියලා ගන්න දෙයක් තියනවාය කියන දැක්ම තමයි වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ යන්නේ වැරදි දෘෂ්ටිය හින්දා එයාට ලොකු ගැටලු සහගත තත්ත්වයක් උදා වෙලා තියෙන එයා උත්සාහ කරනවා අතීතය අනාගතය දක්වා අරන් යන්න. හැමෝම උත්සාහ කරනවා අතීතය අනාගතය දක්වා අරගෙන යන්න ලොකු උත්සාහ ගන්නවා. හැබැයි අරන් ගිය කෙනෙක් නම් නැත නේද? ඒක හරියට නිකන් මේ කවදාකවත් කරන්න බැරි ගොම කුරුමිනියා ගොම බෝලේ කරකවන එක හොඳයි. ඇයි එයාට චුට්ටක් හරි නේද ඒක අරයි යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලෝකෙම කරකවන්න හදන අපි නේද අපිට නේද මුකුත් කරගන්න බැරුව ලතවි ලතවි ඉන්නේ අපි හිතන්නේ මේ අතීතය අනාගතය දක්වා අරගෙන යන්න පුළුවන් කියලා. හැම වෙලේම බලනකොට කයත් වෙනස් වෙලා, වේදනාවත් වෙනස් වෙලා, සංඥාත් වෙනස් වෙලා, සංස්කාරයනුත් වෙනස් වෙලා, විඥානයත් නිබඳ වෙනසකටපත් වෙලා විතරක් නෙවෙයි. මට ඕන හැටියට ඒවා සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය ප්‍රාර්ථනාව දැන් අපි දැක්කනේ මට කාගෙන් හරි ආදරයක් ලැබුණාම අපිට තියෙන ප්‍රාර්ථනාව තමයි ඒක අසීමිතව තියෙන්න ඕන කියලා. හරි? ඒක බිඳුව දක්වා අඩු වෙච්ච දවසක වැඩි හරියයි. <laughs> ඒක ඒක ප්‍රාර්ථනාවක් ඇති වෙන්නේ නැති වෙන පවත්වා ගැනීම සඳහා ප්‍රාර්ථනාවක් නැති වෙන්න ඕනේ. එහෙනම් ඉතින් වැඩ පටන් ගන්න. ඒක මොකද අසීමිතව තියාගන්න බැරි දෙයක් ගැන තමයි මේ අසීමිතව තියාගන්න හදන්නේ. හොඳයි. ඔය තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් මේ දෘෂ්ටිය ප්‍රභේද ගොඩාක් තියෙනවා. මම මේ සාකච්ඡා කරන්නේ අපිට යන්තම් දැනෙන විදිහට ප්‍රායෝගික පැත්තක් ගැනයි සාකච්ඡා කරන්නේ. ඒතර නිබඳව තේරෙන්න ඕන මගේ දෘෂ්ටි ඔක්කොම අයිමිතිය තියෙනවා. හැබැයි පළවෙනි මාර්ගසිතේදීම දෘෂ්ටි ඔක්කොම ටික අයින් වෙනවා. සෝවාන් ඵලයෙන් එහාට ආයේ මිත්‍යා දෘෂ්ටිය කියන එක නෑ වැරදි දෘෂ්ටියන එකක්වත් නෑ. හරි. ඊළඟට එනවා මාන්නය ගැන. නේද? අතීතයේ මාන්නයෙන් ලුහු බඳින හැටි. මේ හුඟක් අය හරිය අපහසු ජීවිත ගත කරනවා පින්නන්නේ. පුදුම දුකක් විඳින්නේ. තමන්ගේ තත්ත්වය රැක ගන්න. මොකද කියන්නේ? தත්ත්වය රැකගන්න කියලා හරියට දුක් විඳිනවද නැද්ද? නේ? ආ දැන් බලන්න කොහේ මොකක්ද ඔය කිව්වේ කියලා. තමන්ගේ තත්ත්වය රැකගන්න දෙමව්පියන්ගේ තත්ත්වය රැකගන්න කී කී කී කී එද අපේ පැලැන්තිය පෙන්වන්න ඕනේ, අපේ ස්වභාවය පෙන්වන්න ඕනේ, අපේ බලපුලුවන් කාරකම් පෙන්වන්න ඕනේ කියලා මේ මොනවද මේ පෙන්වන්න යන්නේ? නේද? ඒක තමයි මොනවද මේ පෙන්වන්න යන්නේ? මාන්නේ කියලා මොනවද පෙන්වන්න යන්නේ? ඒ පෙන්වන්න යන්නේ අන් අයට සාපේක්ෂව නැත්නම් අන් අය ඉදිරියේ මම යාලට වැඩිය උසස් කෙනෙක් කියලා පෙන්වන්න හදන හැමදේම. හරිද? ඒ සඳහා නොයේකුත් උපක්‍රම යොදනවා. හරියට දුක් විඳින එකකින්ද? හරිද? පාරේ බහලා යන්නවක්වත් නැහැ ඒකින්ද? මේ මේ හැඟීම උපදින්නේ කොහොමද කියලා බලමු මේක කොච්චර වැරදි හැඟීමක්ද කියලා බලන්න මේ මං හිතාගෙන ඉන්න මගේ தත්ත්වය තියෙනව නේද? මං මෙහෙම කියනන් ඉස්සෙල්ලාම ඔව් මෙහෙම මෙහෙම බලන්න අපිට එක එක්කෙනා එක එක්කෙනා ගැන එයාගේ ගතිගුණ ගැන අදහසක් තියෙනව නේද? මෙයා හොඳ කෙනෙක්, මෙයා කරුණාවන්ත කෙනෙක්, මෙයා මෛත්‍රිය තියෙන කෙනෙක්, මෙයා මට ගොඩක් ආදරේ කෙනෙක්. නේද? එහෙම අදහසක් තියෙනවා නේද? මෙයා නපුරු කෙනෙක් කියලා. කොහොමද දන්නේ එහෙම අදහස අපිට ආවේ? එයා දිහා බලලා එයාගේ ක්‍රියාවන් සහ වචන. එයාගේ ක්‍රියාවන් සහ වචනෙන් මම අදහසක් ඇති කරගන්නවා එයාට මේ වගේ සිතුවිලි ඇති කියලා. එයාගේ ක්‍රියාවන් සහ වචන හින්දා මම අදහසක් ඇති කරගන්නවා එයාට මේ වගේ සිතුවිලි තියෙන්නේ කියලා. අපි ක්‍රියාවන් සහ වචන එකට තියන්න. දැන් මම බුද්ධ වන්දනාවක් කරනම් කියලා කියනවා එකම විදිහට ඉඳගෙන. එහෙනම් දැන් ක්‍රියාවන් එකයි. එකම තාලෙට වඳිමු කියනවා. දැන් අපි ඔක්කොම එකම විදිහට ඉඳගෙන එකම තාලෙට බුදුන් වදිනවා. දැන් ක්‍රියා සහ වචන එකයි. හැබැයි බුදුහාමුදුරුවෝ ගැන තියෙන සිතුවිලි හා <laughs> හැබැයි අපි හිතුවේ කොහොමද? මං විදිහටම ඉඳගෙන මං විදිහටම වචන කිය කිය කවුරු හරි බුදුන් වඳිනවා නම් මං හිතුවේ මං ওই විදිහට ඉඳගෙන මං ওই විදිහට වචන කිය කිය බුදුන් වඳිනකොට මට ඇති වෙච්ච හැඟීමම එහා පැත්තේ තියෙනවා කියලා තමයි මං හිතුවේ. ඒක හරිද? වැරදි. එහෙනම් අපි එක එක්කෙනාගේ හැඟීම් මැනලා නේ තියෙන්නේ මේ වෙනකොට. නේද? මෙයා මේ විදිහට හැසිරෙන්නේ මෙන්න මේ වගේ ගානට යට තරහ ගිහිල්ලා ඇති කියලා නේද අපි හිතන්නේ. හරිද? කියන්න බෑ. ඒක මැන්නේ කාගේ දිහා බැලලාද? මගේ දිහා බැලලා. මම මට ඇතිවෙච්ච தත්ත්වයට සාපේක්ෂව එහා පැත්ත මැන්නා. නේද? ඒකින්ද මම කියනවා අනිත් අයට මට පුළුවන් නම් මොකද ඔයාට බැරි කියලා කියනවා. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එකම සිද්ධියේදී අපි දෙන්නෙකුට ඇති වෙන්නේ හැඟීම් දෙකක්. එහෙනම් අපි මේ ලෝකයේ මැනලා තියෙන විදිහ හරි දන්නේ නේද අපිට මේ අපි මේ ලෝකේ මැල්ල තියෙන එකින්ද අතීතයට ගිහිල්ලා මම මොකද කරන්නේ වර්තමානයේ හරහා අනාගතයේ මිම්මක් සහිතව ජීවත් වෙන්න උත්සාහ කරනවා මම මේ වගේ කෙනෙක් මම මේ වගේ කෙනෙක් කියලා මම මං ගැන හිතාගෙන ඉන්න විදිහක් තියෙනව නේද ඒක තවත් වෙනත් කෙනෙක් ඒ විදිහටම මං ගැන හිතනවා ඇද්ද මේ ලෝකේ කොහේ හරි මට මං ගැන දැනෙන විදිහ දැනෙන කවුරු හරි ඉදී කියලා හිතන්න පුළුවන් මේ ලෝකේ. බෑ. එහෙනම් මං ගැන මං හිතාගෙන ඉන්න විදිහ කාට විතරයිද? අපච්චි නේද? අන්තිමට බලන්න ඒ මදිවට අන්තිමට බලන්න මොකද වෙන්නේ කියලා. මම මං ගැන හිතාගෙන ඉන්න විදිහ අද හිතෙන්නේ එක විදිහකට තව චුට්ටකින් හිතෙන්නේ තව විදිහකට නේද මේ ඔක්කොම පැත්තට හිතගෙන පැත්තකින් තියන්නකෝ. ශරීරය ගැන උනත් එහෙමද නැද්ද? නේද? මම මේ වගේ ඇති කියලා චුට්ටක හිතනවා. ආය චුට්ටක හිතන්නේ නැහැ මේ වගේ ඇති කියලා. හැමදාම අර අනුමාන කරගෙන ඉන්න මම මේ වගේ වෙන්න ඇති. මම මේ වගේ වෙන්න මම කතා කරනකොට මේ වගේ ඇති කියලා. ඇත්තට මම මං කවුද කොයි වගේද කියලා හොඳට හිතන්න ගියොත් එහෙම හිතලා බලන්න වෙලාවක මං කොයි මට්ටමේ කෙනෙක්ද කියලා හිතන්න ගියොත් එහෙම මං කියන්නේ කවුද කියලා හිතන්න ගියොත් එහෙම දිය වෙලාවක් යනවා මොකුත් එක කාලයක්වත් ගන්න බෑ. හරි. එක වෙලාවට එක විදිහක් තව වෙලාවකට තව විදිහක් එහෙනම් මං කියන මිම්මෙන් අනිත් අයම ඉන්න බෑ. නේද? ඒවා ඒ ඒ වෙලාවට ඇති වෙන ක්‍රියාවන් විතරයි. ඒ ඒ වෙලාවට ඇති වෙන ක්‍රියාවන් විතරයි එහෙම මයින්ඩ් පුළුවන්කමක් ඇත්තේම නෑ ඇත්තේ එහෙම නෑ. ඉතින් මෙන්න මේ ඔන්න ඒවා තේරෙන්නේ නැති හින්දා මොකද වෙලා තියෙන්නේ? මාන්නයෙන් අතීතේ ලුබඳිනවා. මම මෙන්න මේ විදිහටයි හිටියේ. මගේ தত্ত্বය මේකයි කියලා අනාගතේ ඒ විදිහටම ඉඳ දඟලනවා. රහතන් වහන්සේට එහෙම එකක් නෑ. පාර යනකොට தত্ত্বයක් පිළිබඳ නෑ. අදහසක්. අද නිදහසේ ඉඳීමක්. සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරන මගේ හිත සැඩොල් කුලයක තරුණයෙක්ගේ හිතක් වගේ අපිට එහෙම නෑ හරි කරදරයි තත්ත්වය රැක ගන්න ඕනේ. ඒ කියලා මේ අපිරිසිදු විදිහට නින්දා විදිහ නින්දා ඇති වෙන විදිහට පාර යනවා කියන එකද? නෑ එහෙම නෙවෙයි. එහෙම අහවල් දේ රැක ගන්න මෙහෙ දේවල් රැක ගන්න කියලා තමන්ගේ මාන්නාධිකකම රැක ගැනීම සඳහා උත්සාහයක්වත් නැහැ. හරිද? එහෙනම් තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් තොරව ජීවත් වෙන මානසිකත්වයක් ඇති කරගන්න ඕන. කොහොමද ඒක ඇති කරගන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කිරීමෙන් එවැනි උතුම් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තත්ත්වයකටපත් වෙන්නේ නැතුව පින්නත් මේ අපි ධර්මයේ ශ්‍රවණය කර කර ඉඳීමෙන් නේද දැකලා තියෙනවා සමහර බණ මඩුවල නේද පොය පොය වැඩසටහනේ හරි කුහක ඊර්ෂ්‍යා සහගත නේද? හොස්ස ළඟින් මැස යන්න බැරි නේද? චරිත මහානායකකම දරනවා. නේද? බණමඩුවේ ලොකු උපාසිකාම ඉන්නවනේ. එයා හරීම කරදරකාරී සමහර වෙලාවට අනිත් අයට. ඉතින් ඒ ඒ මොකද ඒ ධර්මය තුල විතරක් ධර්මය එකතු කරගෙන විතරක් මදි ධර්මය තුලින් අපේ සිත සකස් කරන වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕනේ නැත්නම් අපි හැමදාම කඳපණුව වාගේ නේද කැපිච්ච කඳපණුවා වාගේ දඟල දඟල දඟල දඟල ඉන්නවා මේ මේ ජීවිතේ මට ඕන හැටියට මට ඕන විදිහට තියාගන්න ඕනේ කියලා තමයි දඟලනවා දඟලනවා දඟලනවා දඟලනවා හැබැයි කවදාකවත් එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒකෙන්ද ධර්මයේ ශ්‍රවණය කරලා අපි කරන්න ඕනේ ඔය වගේ தත්වයකටපත් වෙන්න අනේ මමත් මේ ලෝකේ ඕනම தත්වයක් ඇත්තේ සාන්ත වෙන්න පුළුවන් தත්වයකට පත් වෙන්න ඕනේ. එහෙනම් අදත් පැවරුමක් තියෙනවා. හැම වෙලෙම බලන්න ඕනේ මොකද්ද මතක තියාගෙනම අතීතයට තණ්හාවෙන් යන්නේ නැතුව අනාගතයට තණ්හාවෙන් යන්නේ නැතුව නේද? අතීතයට මාන්නෙන් යන්නේ නැතුව අනාගතයට මාන්නෙන් යන්නේ නැතුව අතීතයට දෘෂ්ටියෙන් යන්නේ නැතුව අනාගතයට දෘෂ්ටියෙන් යන්නේ නැතුව කොහොම හරි තමන්ගේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ උතුම් තත්වයකට පත් වෙන්න අවශ්‍ය කරන ධර්ම කරුණු ඒක රාශී කර ගැනීම සඳහා අද නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු අයට ඒ ඒ ධර්ම දේශනාව දේශනාවේ දායකත්වය අරගෙන ආවේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා මේ ධර්මය සාකච්ඡා කරපු ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.